ශිල්පේම ජයන්තමතුමත් පැළ කළා අපේ මධ්‍යම කාර්ය සභාවේ සමාජිකත්වය ඉවත් කිරීම පිළිබඳ කාරණය ආපහු ඉවත් කරගමින් යලි අවස්ථාව ලබා දෙන්න වර්තමාන ජනාධිපති එකඟ වුණා ඒ අදහස පළ කළා කියන එක අපිට කිව්වා. මේ තහනමට ලක්වෙච්ච සහ පස් දෙනා ව්‍යවස්ථා විසරදීන් එක සාකච්ඡා කරමින් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ අපි ගන්නවා. ඒ නිසා මේ කිසිම හේතුවක් නොදන්නවා ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ කාරණයට කොච්චර ගැලපෙනවද කියන කාරණෙත් අදාළ තීන්දුව ගන්න අපි කටයුතු කරනවා. මෙතන කතා කරන කෑ ගහන මාළගිරව් පස් දිනේ කයින් කරලා බකමූණු පස් දිනේ දාන්න යනවනම් ඒ කොච්චර සාධාරණද කියන කාරණේ හිතන්න වෙනවා අපි හැමදෙනාම.